සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා අපිච්ච පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනේ එතකොට පින්නතුනේ අද කියා දෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන වටිනා සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ මූල සම්මාස්තකයේ තමයි සූත්‍රය සඳහන් වන්නේ. සූත්‍රයේ නම තමයි සබ්බාසව සූත්‍රය. හොඳට අහලා පළපුරුදු සූත්‍රයක්. පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න දවසක තමයි මේ දේශනාව කළේ. උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි සියලුම ආශ්‍රව ධර්මයන් ප්‍රහීන කරන ආකාරය කියලා දෙන්නම් කියලා මේ උතුම් සූත්‍රය දේශනා කළා. පින්නතුනි ආශ්‍රව කියලා කියන්නේ දැන් කෙලෙස් වලට කියන නමක්. මේ ආශ්‍රව නිසා තමයි අපි මේ සංසාර ගමන මේ විදිහට ගමන් කරන්නේ. සූත්‍ර පිටකයේ ආශ්‍රව තුනක් හැටියට සමහර තැන්වල දක්වනවා. අභිධර්ම පිටකයේ නම් ආශ්‍රව හතරක් හැටියට සඳහන් වෙනවා. ඒතර මෙහි සඳහන් වෙන ආශ්‍රව තුන තමයි කාමාශ්‍රව, භව ආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව තුන. ඒකට දික්ටි ආශ්‍රවයත් එකතු වෙනවා. ඒකට හතරක් වෙනවා. ඒතකොට මෙන්න මේ ආශ්‍රව කියන ඒ වගේම සිද්ධවන්නේ අපිව සසරට ඇදලා දාන එක. ඒ වගේම අපි අපායට ඇදලා දාන එක. ඒ වගේම නොකයට දේවල් තමයි බෞද්ධයන් හැටියට මේ ආශ්‍රවයන්ගෙන් සිද්ධවන්නේ. සම ආශ්‍රව කියන જાතිය ප්‍රහීන කරන එක ඉතාම වැදගත්. ඒක තමයි අපේ මූලික පරමාර්ථය ආශ්‍රව නිතිදාර තමයි අපි කියන්නේ ආශ්‍රවක්කය කියලා. කියන්නේ ආශ්‍රවක්කය කියලා කියන්නේ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කළා කියන එක. එතකොට පින්නතුනේ දැන් අපේ එකම ඉලක්කය අපේ එකම පරමාර්ථය තමයි මේ ආශ්‍රවයන් නැති කිරීම. ඒ නිසා මේ වැඩපිළිවෙල මේ ආශ්‍රවයන් නැති කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ විකාම ලස්සට කියලා දීලා තියෙනවා. එතකොට දැන් අපි දන්නවා ආශ්‍රව කියලා කියන්නේ වැඩකට නැති ඒ වගේම අපි එක සූත්‍රයක් තියෙන ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මේ ආශ්‍රව වලින් කරන්නේ අපි අපායට ඇදලා දාන එක. ඒ වගේම പ്രേත ලෝකයට ඇදලා දාන එක. ඒ වගේම තිරිසන් අපායට ඇදලා දාන එක. මනුෂ්‍ය ලෝකයටත් මේකෙන් තමයි ගේන්නේ. දිව්‍ය ලෝක වලට ගේන්නේත් මේකෙන් තමයි. හැබැයි පින්නතුනේ මේ කොහේ ගියත් අපට නැවත ආපහු අවීති මහා නරකයට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ආශ්‍රව ධර්ම ප්‍රහීන කරන්න තමයි බෞද්ධයා බෞද්ධයන් හැටියට අපේ එකම බලාපොරොත්තුව සූදානම. ඒතර බුදුරජාණන් වහන්සේ වදාारणව මහණනි මේ ආශ්‍රවයන් නැති කරන්න පුළුවන් දෙන්නෙකුට. කාටද? දන්න කෙනාටත්, දකින කෙනාටත්. කවුද මොනවද මේ දන්න කෙනා, දකින කෙනා? බුදුරජාණන් වහන්සේ වදාारणවා දන්න කෙනා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය දන්න කෙනා. ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ දකින්න කෙනා. ඒතර නොදන්න කෙනාට නොදකින්න කෙනාට මේක අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මොනවද නොදකින්නේ? අයෝනිසෝ මනසිකාරය. නොද නොදකින්න කෙනා නොදන්න කෙනාට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. එතකොට අපි යෝනිසෝ මනසිකාරය දැනගන්නත් ඕනේ. අයෝනිසෝ මනසිකාරය දැනගන්නත් ඕනේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. මේක අත්‍යවශ්‍ය දෙයක්. දැන් බලන්න අපි ශ්‍රී සද්ධර්මයේ කොච්චර ශ්‍රවණය කරනවද? අපි නිරන්තරයෙන් බණ අහනවානේ. ඒක අපිට මේක බාහිරින් ලැබෙන උත්තරීතර දෙයක් තමයි ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒකට ඇයි මේ ධර්මය අපි අහන තරමට අපිට මේක අවබෝධ වෙන්නේ නැත්තේ? අභ්‍යන්තරික වශයෙන් අපි නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. ඒක තමයි ඒකට ප්‍රධාන හේතුව. නැත්තම් දැන් බලන්න මොන තරම් මේ රටේ මිනිස්සු බන අහනවද. මේ ෂෝක් බන කියනවා හරි හොඳයි කියනවා. නමුත් ඒක නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. නුවණින් මෙනෙහි කලේ නැත්තම් කවදාකවත් අපිට ඒක යථාර්ථය දක්වා යන්න පුළුවන් කමක් නැහැ. දැන් මෙන්න මේක මෙහෙමයි මේක මෙහෙම හොඳට බන ගන්නවා. ධර්මයේ දන්නවා. ශ්‍රී සද්ධර්මයේ හොඳට පාදම් හොඳට ධාරණය කරගෙන ඉන්නවා. නමුත් අර අභ්‍යන්තරික වශයෙන් තියෙනට ඕන උතුම් මානසිකාරය නෑ. ඒකට කියන්නේ මොකද? යෝනිසෝ මානසිකාරය. මේ නුවණින් මෙනෙහි කරේ නැත්නම් අපිට මේ සත්‍යධර්මය අල්ලන්න පුළුවන්ද? අල්ලන්න බෑ. දැන් බලන්න කොච්චර දැන් අපිට මේක විෂයක් ඇටින් අපි ගණිතය ඉගෙන ගන්නවා. විද්‍යාව ඉගෙන ගන්නවා. දැන් බලන්න ඔය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය ඉතින් පාඩම් කරන එකමනේ වැඩි. ඉතින් පාඩම් කරලා ඒක මතක තියාගන්නවා. ඉතින් ඊට පස්සේ ආ වෛද්‍යවරයෙක් බවට පත් වෙන එක ලොකු අමාරු කාර්යයක් තමයි. ඒත් මේ ධර්මයක් එහෙම බැරිද කාට උනත්? පුළුවන් මේක තියෙන සූත්‍ර ටික හොඳට පාඩම් කරගන්නවා. හොඳට ඉගෙන ගන්නවා. අභිධර්ම ඉගෙන ගන්නවා. ඉතින් නුවණින් මෙනෙහි කළේ නැත්තම් අරක නිකන් අධ්‍යාපනයක් විතරයි. ඒ මොකද නුවණට ඒක නුවණින් විමසන්නේ ආ මේක මෙහෙමද? මේක අනිත්‍යයි කියලා කියන කොහොමද මේක වෙන්නේ? මේක මේ අපිට පේන රූප අනිත්‍යයි කියලා කියන කොහොමද මේක වෙන්නේ? මේ නුවණින් දිගට දිගට විමසනකොට තමයි මේ යථාර්ථය අපට අවබෝධ වෙන්නේ. එහෙම නැතුව නිකන් අහන පළියට ශ්‍රී සද්ධර්මයේ කවදාවත් අවබෝධ වෙනවද? නෑ අවබෝධ වෙන්නේ නෑ පින්නතුනි. එතකොට අපිට බාහිරින් උතුම් උත්තරීතර දෙයක් ලැබෙනවා අභ්‍යන්තරික වශයෙන් අපි යෝනිසෝ මනසිකාරය දිනු කරගත යුතුමයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාारणවා මේ ආශ්‍රව ධර්මයන් ප්‍රහීණය කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් දන්න කෙනාටත් දකින කෙනාටත් මොනවද දන්න කෙනාටද යෝනිසෝ මනසිකාරය දන්න කෙනාට ඒ වගේම යෝනිසෝ මනසිකාරය දකින්න කෙනාට. ඒතර නොදකින්න කෙනාට දන්න කෙනාට මේක පුළුවන් ද කරන්නේ? බෑ. එයාට කොහොමවත් මේක කරන්න පුළුවන් කම නෑ. හැබැයි අපි දැනගන්න ඕන යෝනිසෝ මනසිකාරය මේකයි අයෝනිසෝ මනසිකාරය මෙන්න මේකයි කියලා හොඳට අවබෝධයක් අපිට තිබුණොත් මේ අර්ථය අපිට ජය ගන්න පුළුවන්. දැන් බලන්න ආශ්‍රවයන් ප්‍රහීන කරන නැති කරන ක්‍රමවේද හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පළවෙනි කුණහන්සේ වදාරනවා අත්ති ආතවා දස්සන පහතබ්බා සමහර ආශ්‍රව ධර්ම තියෙනවා ඒවා ප්‍රහාණය කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් දර්ශනේ දර්ශනින් කියන්නේ සම දස්සන කියලා කියන්නේ මොකද්ද දැකීමෙන් නේද දැන් මේ කියන්නේ සාමාන්‍යයෙන් ඇහැට පේන දෙයක් දැකීම නෙවෙයි මෙතන කියන්නේ නුවණට පේන දෙයක්. කියන්නේ අවබෝධයෙන් තමයි මේක නැති කරන්න තියෙන්නේ. ඒතර මේක පින්නතුනි කරන්න මුලින්ම අපි මේ නැති කරන්න ඕන ක්‍රමය මොකක්ද? දර්ශනය. මේක හොඳට මතක තියාගන්න මම හිතනවා මේ සූත්‍රය ණයට බොහොම වැදගත්ම සූත්‍ර දේශනාවක්. ඒතර දර්ශනයෙන් කියන්නේ අවබෝධයෙන් නැති කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි ඉස්සෙල්ලාම දැන් සුතවත් ශ්‍රාවකෙක් හැටියට දැන් සුතවත් ශ්‍රාවකයා අසුතවත් ශ්‍රාවකයා කියන මේ දෙන්නෙක් ඉන්නවා. ඒකට අපි අස්වතවත් ශ්‍රාවකයාගේ ලක්ෂණක් පොඩ්ඩක් කතා කළොත් එයා ධර්මයේ දන්නේ නැහැ, ධර්මයට දක්ෂ නැහැ, ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. එනකොට මෙන්න මේ වගේ ලක්ෂණ තමයි යාට තියෙන්නේ. අසුත්තවත් ශ්‍රාවකයාට. නමුත් සුතවත් ශ්‍රාවකයා හැම නෙවෙයි යා ධර්මයේ හොඳට දන්නවා. ධර්මයේ හොඳට හික්මෙනවා. ආර්යයන් වහන්සේලා දකින්නකොට හරි සතුටුයි. ඒ වගේ මෙයා මේකේ බොහොම දක්ෂව මේකේ හැසිරෙනවා. ඒකට එයා තමයි සුතවත් ශ්‍රාවකයා කියලා කියන්නේ. ඒතර සුතවත් ශ්‍රාවකේ මුලින්ම එයා හඳුනගන්නේ කොහොමද? එයා දැන් බොහොම දර්ශනය කියන්නේ ඇහැට පේන එක නෙවෙයි. එයා අවබෝධ කරගන්න මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? කවුද කල්යාණ මිත්‍රයා? කවුද අසත්පුරුෂයා කියන එක. දැන් සමහර වෙලාවට දැන් මේ අවබෝධය නැති වුනහම අකල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රයා හැටියට හිතා ගන්නවා. කල්යාණ මිත්‍රයා අසත්පුරුෂයා හැටියට හිතා ගන්නවා. පින්නතුනේ මේ හැම සූත්‍රයකම මේ කල්යාණ මිත්‍ර ඇසුර පිළිබඳව මුලින්ම කතා කරනවා. මේක නැති වුණොත් මුකුත් කරන්න බෑ. මේ අද මේ පින්නතුන්ලා මෙතෙන්ට ආවේ මූලික හේතුව කල්පනා කරලා බැලුවොත් කවුරු හරි හොඳ කල්යාණ මිත්‍රෙක් නැට උපකාර වෙලා තියෙනවා. එහෙම නැත්නම් කීයටවත් මේ ගමන එනවද? එන්නේ නැහැ. ඒකට අපි දැන් මේ පැවිදිලා මහානදම් පුරාන්නේ අපිට කවුරු හරි කල්යාණ මිත්‍රෙක් මුලින් අපට උපකාර කළා. ඒතර මේ ධර්ම මාර්ගයට විවර වෙන්න මුලින්ම අවශ්‍ය කරන්නේ මොකද්ද? හොඳ ආශ්‍රයක් ඇසුරක්. ඇසුර නරක වුණොත් පින්නතුණි අනිවාර්යෙන් අපි අනිත් පැත්තට යනවාමයි. ඒක වළක්වන්න පුළුවන්ද? ඒක වළක්වන්න බෑ. ඕනම කෙනෙක් බලන්න. අජාසත් රජු රජුරු පුහුදුන් ශ්‍රාවකයන්ගෙන් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන්ගෙන් තානාන්තර ලබන්න තරම් එතුමා වාසනාවන්ත වුණා. නමුත් අසත්පුරුෂ ශාස්ත්‍රය නිසා අදත්යා ලෝකමුනිරේ දුක් විඳිනවා. අන්න බලන්න එතකොට මේ අකල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක මහා භයානක එකක්. අකල්යාණ මිත්‍ර ඇසුර කියන එක සම්පත්තිය කියන වචනේ භාවිතා කරන්න හොඳ නැහැ. අකල්යාණ මිත්‍ර ඇසුර කියන එක මහා භයානක විපාක ලැබෙන එකක්. ඒ නිසා දැන් මේ නුවණින් දකින කෙනා ආ මෙන්න මෙයා සත්පුරුෂයා මෙයා කල්යාණ මිත්‍රයා කියලා හොඳට අඳුන ගන්නවා. දැන් කල්යාණ මිත්‍ර හඳුන ගන්න ක්‍රම මේගොල්ලෝ දන්නවා ඇති. කල්යාණ මිත්‍ර හැමදාම හිතන්න හොඳ සිතුවිලි. කතා කරන්න හොඳ වචන. ඒ වගේම යාගේ කයින් කරන හැම කටයුත්තක්ම කරන හොඳ දේවල්. මෙන්න මේක තමයි කල්යාණ මිත්‍රයා හඳුනගන්න තියෙන මින්ම. අපි හිතන්නේ එහෙමද? අපි හිතන්නේ එහෙමනේ අපිට කාගේ හරි පුජ්‍යලික දෙයක් ඇවිල්ලා කියනවා නම් මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා අපි හිතනවා මෙයා තමයි මගේ යාළුවා. කොහොමද ඇවිල්ලා කියන්නේ? ආ මම මේක කාටවත් කියන්නේ ඔයාට විතරමයි කියන්නේ. අපි හිතනවා ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන මෙයා තමයි මගේ යාළුවා කියලා. නමුත් එහෙම නෙවෙයි කල්යාණ මිත්‍රයා හොයාගන්නේ. කල්යාණ මිත්‍රයා හොයාගන්නේ කොහොමද? යා හොඳ සිතුවිලි සිතනවා, හොඳ වචන කතා කරනවා, හොඳ ක්‍රියාවන් කරනවා. අන්න ඒ තුලින් තමයි අපට කල්යාණ මිත්‍රයා කියන කෙනා හඳුන ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පින්නතුන් දැන් මෙයා මේ විදිහට දැන් කල්යාණ මිත්‍රයා හඳුන ගන්නවා. මෙන්න අසත්පුරුෂයා කියලා මෙයා හඳුන ගන්නවා. දැන් මෙයා ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. මෙයා අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවද? නෑ. අයෝනිසෝ මනසිකාරයෙන් මෙයා මෙනෙහි කරන්නේ නෑ. අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළොත් මේක වෙනස් විදිහකට. වෙනත් වෙනස් විදිහට තමයි මෙනෙහි කරන්නේ. දැන් බලන්න අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරපු අවස්ථාව. දැන් බලන්න එදා බුදුරජාණන් වහන්සේ අර මාගණ්ඩියා කියන තරුණියට මොකක්ද දේශනා කළේ? ඉතින් මේ මාගන්ධියා කියන තරුණියගේ අම්මයි තාත්තයි කැමති වුණා බුදුරජාණන් වහන්සේට මේ තරුණිය සරණ පාවලා දෙන්න. විවාහ කරලා දෙන්න. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මේ තරුණිය ගෙනලා බොහොම රූපමත් තරුණියක් කිව්ව මෙන්න මගේ දිනේ ඔබ වහන්සේ පිළිගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බමුණ ඔබගේ දියණිය නැත්නම් මේ අසුචි හා මූත්‍ර පිරුණු ඔබේ දුව මගේ මේ කකුලෙන්වත් මම ස්පර්ශ කරන්න කැමති නැහැ. මේක කිව්ව මොකද්ද උනේ? මේක කිව්වහම අර අම්මයි තාත්තයි කල්පනා කළා ඇත්ත තමයි මේ කතාව. මේ දෙන නුවණින් විමසන්න පටන් ගත්තා යෝනිසෝ මනසිකාරය. එතන මේ දෙන්න නුවණින් විමසලා විමසලා ප්‍රශ්න ඇහුවා. ඒවට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. බලන්න නුවණින් විමසීමේ තියෙන වටිනාකම මේ දෙන අනාගාමී තත්වයට සකුදාගාමී තත්වයටපත් වුණා. හැබැයි දිනේට මොකද වුනේ? එකම වචන සෙට් එක. මේ වචන ටික අහලා දුවට මොකද වුනේ? දුව කල්පනා කළා මේ ශ්‍රමණයා මට අකමැති නම් අකමැති නොකිය මාව බොහොම පහත් විදිහට මට කලකනවා කියලා මෙයා අයෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කළා වැරදි විදිහට මෙනෙහි කළා. මෙනෙහි කළා මොකද වුනේ? බුදුරජාණන් වහන්සේට වෛර කරන්න පටන් ගත්තා. උන්වහන්සේ යන යන තැනට ගිහිල්ලා උන්වහන්සේට අපහාස කළා. ඉතින් අන්තිමට පින්න තුනේ ඒ විතරක් නෙමෙයි මෙයාගේ කේන්ති නැති වුණාද? මෙයාගේ කේන්ති නැති වුණේ නෑ. අන්තිමට බුදුරජාණන් වහන්සේට පැහැදිලා ඉන්න අය කෙරෙහිත මෙයා පුදුම විදිහට වෛර කරන්න පටන් ගත්තා. දැන් උදේනි රජුරුවන්ගේ අගබිසවක් තමයි සාමාදේවි. සාමාවතිය ඇතුළු අර 500ක් දෙනා මෙයා එක මාලිගාවකට දාලා පුච්චලා දැම්මේ මොකද බුදුරජාණන් වහන්සේත් එක්ක තියෙන ඇසුර නිසා. බලන්න එතකොට දැන් අරගොල්ලෝ අමු අමුවේම පිච්චුණා. ඒගොල්ලෝ ධර්මය අනුගමනය කරපු නිසා ඒගොල්ලෝ අයෝනිසෝ මනසකාරය මෙනෙහි කළාද? අනේ මේ මාගන්ධිය අපට කරන්නේ මහා අපරාධයක්. අපි ආමිය ආමුවේ මරලා දානවා. මෙයාගේ පරිගණ්ඩ ඕන හිමිත්වද? නෑ. ඇය කල්පනා කළා මෙන්න සංස්කාරයන්ගේ ස්වභාවය. ඉතින් නුවණින් මෙනෙහි කළා මේ කය කොහොම තිබුණත් කියලා විනාශ වෙලා යනවා. ඉතින් ඒ අය නුවණින් මෙනෙහි කරපු නිසා ඒ අයට සෝතාපන්න වෙන්න පුළුවන්කම ලැබුණා. බලන්න මහගන්ධියාට පුළුවන් වුණා ඒ தත්ත්වය ඇති කරගන්න. බැරි වුණා. එතකොට පින්නතුනේ දැන් අපිට උනත් මේ යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීම තුළින් සෑහෙන ප්‍රතිලාභ මේ ජීවිතේ ලබා ගන්න පුළුවන්. අපි හැම දෙයක්ම සමහර වෙලාවට අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නේ. මොන දැන් අපි කැමති නැති කෙනෙක් පාරේ යනවා. යහක බැලුවොත් උන් අහක බලාගෙන ගියාට අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා. එයත් මොකක් හරි දෙයකින් කියලා බීමට ගහනවා. ආ මට තමයි කියලා ගහන්නේ කියලා හිතනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. ඔන්න දැන් බලන්න අයෝනිසෝ මනසිකාරයෙන්ම තමයි මේක මෙනෙහි කරන්නේ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? කෙලෙස් වැඩෙනවා, ආශ්‍රව වැඩෙනවා. නමුත් ආශ්‍රව වැඩෙන්නේ දැන් එහෙම දෙයක් වුණත් කමන්නේ අපි හිතනවා මේ ආයතන කෙලගහක දෙයාගේ කැමැත්තනේ. ඒ විදිහට අපි බොහොම නුවණින් මේක කල්පනා කරනවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් කොච්චර ආශ්‍රව ධර්ම නැති වෙලා යනවද? බලන්න දැන් එදා අර මාගන්දියාගේ අම්මයි තාත්තයි දෙන්න නුවණින් විමසුන නිසා ඒ අය දැන් සංසාර දුකෙන් අත මිදුණා. නමුත් මාගන්ධයා කියන තරුණියට පුළුවන් වුණා දෙයක් කරන්න. ඒක කරන්න බැරි වුණා. යා අයෝනිසෝ මනසිකාරයෙන් මෙනි කළා. එයාට දුගතිගාමි වෙන්න සිද්ධ වුණා. එනිසා දැන් අපේ මේ පින්න තුන විශේෂයෙන්ම හිතට ගන්නට ඕන ඔබගේ හැම දෙයක්ම අපිට පුළුවන් නුවණින් විමසන්න. නුවණින් විමසීම තුළින් මෙලොව වශයෙන්ම පුදුම විදිහේ යහපතක් සැලසෙනවා. නැත්තම් පරලොව වශයෙන්ම අනිවාර්යෙන් යහපතක් සැලසෙනවා. සියලු ආශ්‍රවයන්ගෙන් ගැලවෙන්නත් ඒක හේතුවක් වෙනවා. දැන් බලන්න දැන් පුංචි ප්‍රශ්නයක් ඇති කරගෙන දැන් සමහර වෙලාවට අපි අනුවණින්ම මෙනෙහි කරනවා මගින් මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීම තුළින් කොච්චර අපරාධ වෙනවද මේ මෙනෙහි කිරීම තුළින් මහා පුදුම විදිහේ විනාශයක් සිද්ධ වෙනවා මේ නොමගින් මෙනෙහි කිරීම නිසා. අහවලා බැන්නා මාව තරද්දුවා මට මේ විදිහට කළා මාව ඉතින් අර ගින්නට පිදුරු දැම්මා වගේ තමයි අර දේශ ගින්න ඇවිලෙන මිස නිවීමකට යන්නේ නැහැ. එනිසා මේ පින්නක් සෑම කෙනෙක්ම නිතරම නුවණින් විමසන්න පුරුදු වෙන්න. නුවණින් විමසීම තරම් වටිනා දෙයක් මේ ශාසනයේ පින්කම් තුලින් නැහැ. එනිසා නුවණින් මෙනෙහි කිරීම අනිවාර්යෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරගත යුතුමයි. ඊළඟට අපි නුවණින් මෙනෙහි කරනවා. මොකද්ද නුවණ තියෙන කෙනා කල්පනා කරන්නේ? එයා කල්පනා කරන දුක ගැන. අනේ මොකද්ද මේ දුක කියලා කියන්නේ? එයා දුක්ඛාරී සත්‍ය මෙනෙහි කරනවා. මොකෝ දුක කියන එක දුක් විඳලා අවබෝධ වෙන එකක් නෙවෙයිනේ. දුක කියන එක නුවණකට අවබෝධ වෙන එකක්. ඉතින් මෙයා දුක පිළිබඳව විමසගෙන විමසගෙන යනවා. එතකොට මේ දුක ගැන විමසනවායි කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය ගැන විමසනවා. මේ ආයතන හය ගැන විමසනවා. ධාතු 18 ගැන විමසනවා. ඉන්ද්‍රිය ධර්ම ගැන විමසනවා. ඒවා අනිත්‍ය ස්වභාවයෙන් දකිනවා. මේවා දකිනකොට එයා දැකලා තියෙන මොකද්ද? දුක්ඛාරිය සත්‍යය. බලන්න. දැන් අපි ඇහැ ගැන හිතනවා. අනේ මගේ මේ ඇහැ කියන එක අනිත්‍යයි. ඇහැට පේන රූපත් අනිත්‍යයි. ඊළඟට චක්කු විඥානය. දැන් අපිට මේ ඇහැ ඇහින් රූප බලන්න බෑනේ සිතක් නැතුව. එතකොට ඒ චක්කු විඥානයත් අනිත්‍යයි. ඒ තුලින් ලැබෙන ස්පර්ශයත් අනිත්‍යයි. අපි මේ ඇහැ ඇහෙන් පින්නතුනේ මේ ජීවිතේ දැන් මෙතන එක එක වයස් කාණ්ඩය ඇති. මේ ජීවිතවල සමහර අය අවුරුදු 50ක් රූප දැකලා ඇති. සමහර අය අවුරුදු 30ක් රූප දැකලා ඇති. සමහර අය අවුරුදු 40ක් රූප දැකලා ඇති. 60 70ක් රූප දැකලා ඇති. ඉතින් ওই රූප දැකපු ඔක්කොම රූප නිට්ටයයිද? ඒවා අනිත්‍ය වෙලා ගිල්ලා තියෙනවා. දැන් අපි නොයේ විස්තරු රටවල් දැකලා ඇති. ඉතින් ඒවා දැක්කා ඒ දැකීමෙන් ඉපස්සේ ඒවා ඉවරයි. ඒවා අනිත්‍ය වෙලා යනවා. එතකොට බලන්න මේ රූප ඒ තුලින් අපි සැප වේදනා ලැබලා ඇති. දුක් වේදනා ලැබලා ඇති. උපේක්ෂා වේදනා ලැබලා ඇති. එතකොට දැන් අපි රූප දැකලා එක්වා මේක ෂෝක් මට හොඳයි කියලා හිතුවොත් ඔන්න සැප වේදනාවක්. කවුරු හරි තරහකාරයෙක් දැක්කම මොකද වෙන්නේ? දුක් වේදනාවක්. මධ්‍යස්ථ දේවල් කරේ උපේක්ෂා වේදනාවක්. ওই තුනම ගත්තොත් තුනම අනිත්‍යයි. මොකද දුකක් දැක්කත් ඒකත් අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. සැපක් දැක් සැපක් ඒ තුනෙන් ඇති වුණත් ඒකත් අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. මධ්‍යස්ථ දෙයක් දැක්කත් ඒකත් අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට බලන්න පින්නතුනේ ඒ ඇහැ තුලින් ලබන සියලුම දේවල් අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. ඒකර දැන් බලන්න මේ ගැන අපි නුවණින් විමසනකොට විමසනකොට අපිට මොකක්ද අවබෝධ වෙන්නේ? ඇහැ පිළිබඳව සියලු දේවල් අවබෝධ වෙනකොට යා මොකද අවබෝධ කරගෙන තියෙන්නේ දුක්ඛාරය සත්‍යය මොක 아무තු දෙයක් නේ ඔන්න ඕක තමයි වෙන්නට ඕන ඊළඟට ඔය දැන් ආයතන වශයෙන් බලනවා කියන්නේ ඔන්න ඕකයි ඊළඟට ධාතු වශයෙන් ආපහු මේක බලනවා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයෙන් බෙද බෙදා බෙද බෙදා මේකේ අසාරතාවය අසුභතාවය අනිත්‍ය වශයෙන් දකිනවා ඒ දකිනකොට පින්නතුනේ මොකද වෙන්නේ එයාට දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනවා අන්න බලන්න ඒක නුවණ කියන කෙනාට විතරයි ඒක අවබෝධ කරගන්න පුළුවන් නුවණින් විමසන්න පුළුවන්. එහෙම නැති වුණත් පුළුවන් ඔක විමසන්න. එහෙම නැති වුණත් විමසන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය දුක්ඛාරය සත්‍ය විමසනවා. දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙනකොට යාට ඔන්න දැන් සමුදය මේකට හේතුව මොකද්ද කියලා බලනවා. දැන් බලන්න අපේ මේ ජීවිතේ අපි මේ ජීවිතේ නොයෙක් නොයෙක් පීඩන කරදර දුක් කරදර වලට භාජනය පිරිසක් නේ අපි. නොයෙක් දුක් විඳලා තියෙනවා අපි. ඇයි මේ දුක් විඳි අපි? මේ විඳපු හැම දුකටම හේතුව මොකද්ද? ආශාව. කැමැත්ත නෙවෙයි. අපි මේ තාක් දුක් විඳනනම් මේ විඳපු හැම දුකකටම හේතුව මොකද්ද? ආශාව. කිසිම කෙනෙකුට කියන්න බෑ ආශාවක් නැතුව දුකක් විඳයි කියලා. දැඩි ඇල්ම නිසාම තමයි අපි දුක් විඳින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කියලා අපි කොච්චර පැහැදීමක් ඇති කරගන්න ඕනද? උන්වහන්සේ මේකේ මූලික හේතුව දේශනා කරලා තියෙනවා. දැන් බලන්න පුංචි කටද අපි අපේ ප්‍රේමනාප කෙනෙක් නැති වුණොත් අපි මේ අඬනවා. දැන් බලන්න අපිට එයා කෙරේ ඇල්මක් තිබුණා නම් අපි අඬනවද? දුකක් විඳිනවද? ඇල්මක් නැත්තම්. එහෙම අඬන්නේ නැහැ. අපිට ඇල්මක් තියෙන නිසා අපි අඬනවා. ඊළඟට දැන් අපේ දැන් කොච්චර මේ ලෝකේ අම්මලා නැති වෙනවද? අම්මලා මැරෙනවද? ඉතින් අපි අඬනවද? නැහැ. අපේ අම්මා නැති වුණොත් අපි අඬනවා. මොකද අර කියන ඇල්ම නිසා. දැන් කොච්චර වාහන හැප්පෙනවද? වාහන හැප්පුණාට අපි කියනවද අපිට දුකක් ඇති වෙනවා. දැන් අපේ වාහනයක් වුණොත් අපිට දුකක් ඇති වෙනවා. ඒ වගේ පිනතුන හැමදේම අපේ මගේ කියන බැඳීමත් එක්ක තමයි මේ හැම දුකක්ම ඇතිලා තියෙන්නේ. ඒකට මේ විඳපු මේ තාක් මොන හරි දුකක් විඳනවා. මොන හරි කොච්චර දුක් විඳින අවස්ථා තියෙනවා නේද? ප්‍රියංගේ වෙන්වීම, අප්‍රියංගේ එකතු වීම, කැමැති කැමැති දේ සිද්ධ නොවීම, මේ ශාරීරික අභාවයට යාම. ඉතින් මේවා දකින දකින මොහොතක් පාසා අපි දුක් විඳිනවා. මොකද අර තණ්හාව නිසා, ඇල්ම නිසා. ඇල්ම නැතිවෙච්ච ගාට කවදාවත් දුකක් තියනවද? දුකක් නැහැ. ඒ නිසා මේක නුවණින් මෙනෙහි කරන අනේ මම දුක් විඳින්න මෙන්න මේවා නිසා. කියලා යා නුවණින් මෙනෙහි කරන බලන්න. එතකොට යාට කොච්චර වටිනා ධර්මයක් අවබෝධ වෙන්නේ යාට දුක අවබෝධ වෙනවා. දුකට හේතුව අවබෝධ වෙනවා. ඊළඟට යා නිරෝධයේ අනේ මේ නිවන කියන සාන්ත බව, ප්‍රණීත බව අවබෝධ කරගන්නවා. ඊළඟට ඒ ආයුතු වැඩපිළිවෙල යා අවබෝධ කරගන්නවා. ආ මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි මම ගමන් කරන්නට ඕන. මෙන්න මේ වැඩපිළිවෙල නිසා තමයි මගේ ජීවිතේ සාර්ථක වෙන්නේ කියලා එයා නුවණින් විමසනවා. එතකොට බලන්න නුවණින් විමසනකොට මොකද්ද වෙන්නේ? තීන සංයෝජනානේ මේ සංයෝජන තුනක් ප්‍රහාණය වෙනව මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැති වෙනකොට එයා උතුම් සෝහාන් ඵලයටපත් වෙනවා. අන්න බලන්න දස්සනේන පහත් අබ්බා අවබෝධයෙන් නැති වෙලා යන කිලස් ධර්ම තුනක් තමයි මොනවද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාවත්, සීලබ්බත, පරාමාස කියන මේ සංයෝජන තුන. එතකොට එයා සෝහන් ආර්ය ශ්‍රාවකෙක් වඩට පත් වෙනවා. එතකොට දැන් බලන්න පින්නතුනේ අපි අනුවණින් මෙනෙහි කළා නම් වෙනවද? අනුවණින් මෙනෙහි කළා නම් ඔහේ සංසාරේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනවා. නුවණින් මෙනෙහි කරන කෙනාට ඒක වෙන්නේ නෑ. යාට යථාර්ථයමයි අවබෝධ වෙන්නේ. ඒකට පළවෙනි එක තමයි මොකද? දස්සනෙන් අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම තියෙනවා. ඊළඟ එක තමයි සංවරාපහතබ්බ. ඒකට මේ සමහර ආශ්‍රව ධර්ම තියෙන සංවර. සංවර වීමෙන් නැති වෙන ආශ්‍රව ධර්ම තියෙනවා. ඒතර සංවර වීමෙන් ඇති වෙන ආශ්‍රව ධර්ම මොනවද? දැන් බලන්න පිළිතුනේ සංවරය කියලා කියන්නේ දැන් ඇත්තටම සංවරය තුලින් ප්‍රහාණය කරන්න පුළුවන් කෙලෙස් ධර්ම තියෙනවා. දැන් අපි දැන් මේ ජීවත් වෙනවා කියලා මේ ලෝකෙ කරන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔන්න ඔය ආයතන ටික සතුටු කරන එක තමයි අපේ ජීවත් වීම. ඊට වඩා එකක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. අපේ මේ බෙල්ලෙන් උඩ කොටස තමයි විශේෂයෙන් අපි පිනවන්නේ. වෙන දෙයක් පිනවනවද? ඉතින් අපේ ජීවත් වීම කියලා කියලා කියන්නේ බලන්න. ඇහැ සතුටු කරනවා, කන සතුටු කරනවා, නාසය සතුටු කරනවා, දිව සතුටු කරනවා, ඊළඟට කය සතුටු කරනවා, මනස සතුටු කරනවා. ඒතර මේක සඳහා තමයි අපේ මේ ව්‍යායාම. පුදුම විදිහේ කැපවීමක් අපි කරන්නේ මේකට. අපි ඉගෙන ගන්න මේකට, වරකම් කරන්නේ මේකට, වංචාවල් කරන්නේ මේකට, කපටිකම් කරන්නේ මේකට. ඒතර බලන්න මේ ගැන හොඳ අවබෝධයක් අපට ආවොත් කොච්චර වැදගත්ද? එතකොට පින්නතර මෙන්න මේ ආයතන ටික සංවර කර ගැනීම තුළින් ප්‍රහාණය වන කෙලෙස් ධර්ම තියෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපි සීලයෙන් කරන්නේ මොකද්ද? සීලයෙන් කාය වචනය සංවර කරගන්නවා. ශික්ෂාපද සමාදන් වෙන කය සංවර වෙනවා. වචනේ සංවර වෙනවා. ඊළඟට දැන් අපේ දැන් ওই සීලයේ පරිපූර්ණ සීලයක් බවට පත් වෙන්න අපි ඉන්ද්‍රිය ධර්ම සංවර කරගන්න ඕන. දැන් බලන්න කයෙන් සංවර වෙලා වචනයෙන් සංවර වෙලා අපි හිතින් අසංවර නම් ඒ සීලයේ පරිපූර්ණ සීලයක්ද? නෑ. එක්ස්පෝඩාට හොඳ සුදුසුදු අතින් සැරසිලා අපි විහාරස්ථානයට යනවා. ඉතින් අපේ අර ශිෂ්ඨාපල්ප සමාදන් වෙච්ච එකක්වත් කැඩෙන්නේ නැහැ. ඊළඟට වචනේ කොහොමද කයත් බොහොම සංවරයි, වචනය සංවරයි. හැබැයි හිතින් කෙලස් වගුරුනෝ. එහෙන් රූප බලලා ආරක ලස්සනයි, මේක ලස්සනයි කියලා හිතනවා. ඊළඟට වචනේ අර විදිහට මේ ඇසින් ඒ විදිහට බලන සිතින් කෙලස් වගුරුනෝ. ඊළඟට කනෙමුත් ඒ විදිහට අපිට බැරිද කියන සබුරවන්. පුළුවන්. නාසයෙන් පුළුවන්, දිවෙන් පුළුවන්, කයෙන් පුළුවන්, මනසින් පුළුවන්. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම සංවර කර ගන්නට ඕන. ඒ සංවරය තුළින් තමයි අපිට පරිපූර්ණ සීලවන්තයෙක් බවට පත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි තරුණ කාලේ ඉඳලම කුඩා කාලේ ඉඳලම මේවා හුරු කරගත්තම ජීවිතේට වයස් වයස්ගත වෙනකොට ජීවිතේ හරියම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. මොකද තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. තමන් ඒවා සංවර කරගන්න තමන් දන්නවා. ඉතින් මේ තුලින් ලැබෙන සැනසීම අනන්තයි අපරිමාණයි. දැන් බලන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් සතුටු කර කර මේ ලෝකේ ওই නොයෙක් විදිහට ජීවත් වෙන අය දැන් බලන්න දැන් සමහර ලාට විදේශගත ඔය නළුවෝ නිලියෝ සමහර අය මොකද කරන්නේ? රසපානය කරලා මැරෙනවා. ඒ අය විඳින්න තියෙන හැම සැපතක්ම ඔය සැපතක් කියන දේවල් විඳලා විඳලා අන්තිම මොකද කරන්නේ? ත්‍රිවිධ හානි කරගන්නවා. මොකද මේවා විඳලා ඉවරයක් කරන්න බෑ. දැන් අපි මේ ඇතින් රූප දැකලා ආමිත්‍ර කල්මේ රූප දැක්කා ඇති කියලා කියන බෑ. නෑ. ඉතින් ඊළඟට කනෙන් මිත්‍ර කල් සින්දු ඇහුවා, නෙක් දේවල් ඇහුවා. ආ දැන් මෙතන මෙහාට ඕනේ නෑ කියලා හිතනවද? නෑ. තව තව මේක කවදාවත් පුරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් අපේ මෙන්න මේ ආයතන ටික අපි සංවර කරගන්න මහන්සි ගන්න ඕනේ. මේ ආයතන සංවරය තමයි මෙතන සංවර ආසවා සංවරා පහතබ්බක් සංවරයෙන් ප්‍රහාණය වන ආශ්‍රව ධර්ම. එතකොට දැන් බලන්න දැන් අපි ධම්මපදයේ තියෙන පුංචි ගාථාවක් තියෙන චක්ුණා සංවරෝ සාදු. ඇස සංවර කර ගැනීම හොඳයි. කන සංවර කර ගැනීම හොඳයි. නාසය සංවර කර ගැනීම හොඳයි. දිව සංවර කර ගැනීම හොඳයි. කය සංවර කර ගැනීම හොඳයි. වචනේ සංවර කර ගැනීම හොඳයි. මේ ටික සංවර කරගත්ත භික්ෂුව භික්ෂුව කියලා කියවම භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිව්වණක් පිරිසම අයිති වෙනවා. ඒත් මේ ටික සංවර කරගත්ත කෙනා සබ්බ දුක්ඛාපම සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙනවා. ඒත් අපේ ලෝකේ 아무තු ලෝකයක් මෙන්න මේ ටික තමයි අපිට සංවර කරගන්න තියෙන්නේ. ඒත් දැන් බලන්න අපි කෙලෙස් වගුරුවලා තියෙන, අපි වැරදි කරලා තියෙන, අපි නොයෙක් මේ ප්‍රශ්න වලට බාධින වෙලා තියෙන මේ ආයතන ආය නිසා. මේ ආයතන ආය නැත්නම් අපිට මේ ආයතනය අපි යථාර්ථය අවබෝධ කරගෙන තියෙන අපිට ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. අපි මේ තාක් මේ ප්‍රශ්න වලට මොනවට හරි භාජනය වුණා නම් මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ මෙන්න මේ අසංවරය නිසා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ කෙලෙස් ධර්ම මේ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්ද මෙන්න මේ කියන ආයතන ටික සංවර කරගන්න. ඒ සංවරය තුළින් ලැබෙන සැනසීම අනන්තයි අපරිමාණයි. කවදාකවත් මේ විඳලා විඳලා සමහර හිතනවා ආ මං රටවල් වල ගිහිල්ලා නැහැ. අරක බලලා නැහැ. මේක බලලා නැහැ. නැත්තම් අරවල් වහන්න නැත්තම් මේ විදිහේ වහන එක ගිහිල්ලා නැහැ. ඔහොම එතන ආයෙ ඉන්නවා. ඒක කරලා ඉවරනාට පස්සේ හරියයි කියලා හිතනවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒවා කවදාකවත් එහෙම ඇතිවීමක් වෙන්නේ නැහැ. දැන් බලන්න සමහර අයට සල්ලි නැහැ. ඒ අය හිතනවා අනේ මට ලක්ෂයක් තිබුණොත් නම් මම ආයේ කෝච් කරන්න මේක තියාගෙන පැත්තටලා ඉන්නවා කියලා. සමහර අය කියනවා. සමහර අය කියනවා අනේ ඇවිල්ලා ලක්ෂ 10ක් තිබුණා නම් මම වැඩ කරන්න බොහොම පාඩිය හොඳට විවේකීව ඉන්න පොළෙන් ජීවත් වෙන මිනිසු කියන කතා. ඉතින් ඒ ලක්ෂ 10 හම්බුනාට පස්සේ යාට ඇති වෙනවද? ඉතින් සෑහෙනට පස් වෙනවද? නෑ. ඊට පස්සේ යාට ලක්ෂ 50ක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ලක්ෂ 50ට යනවා. එතනින් ගියාට පස්සේ ඇති වෙනවද? නෑ ඊට පස්සේ කෝටියක්. ඉතින් කෝටියක් තිබුණත් ඇති වෙනවද? යා ඊට පස්සේ වෙනම ලෝකයක ජීවත් වෙනවා. ඉතින් එතන ඉඳලා මේ ඒ තෘෂ්ණාවේ තියෙන ස්වභාවය තමයි කොච්චර දැම්මත් මේක ඇති වෙනවද? දැන් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකයේ ඉන්න ලොකුම කෝටිපතියාවත් සතුටෙන් ජීවත් වෙනවා. එයාට තාමත් මදි. ඒක තමයි තෘෂ්ණාවේ තියෙන ස්වභාවය. ඒ නිසා මේවා විඳලා විඳිනේ කරලා ඇති නමටත් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අවබෝධයෙන් සංවරයෙන් නකන්න පුළුවන් දේවල්. ඒ නිසා පුළුවන් තරම් මේ පින්න තුලාද මේ දේශනාව අහලා හිතට ගන්නට උන අනේ අපේ මේ ආයතන ටික අපි කොහොම හරි සංවර කර ගන්නවා. ඒ තුලින් මේ ආශ්‍රව ධර්ම නැති කරන්නට පුළුවන්. ඊළඟට තියෙනවා තවත් එකක් ප්‍රතිසේවන. ප්‍රතිසේවනා පහතක්. සමහර ආශ්‍රව ධර්ම තියෙන නුවණින් සේවනය කිරීම තුළින් නැති කරන්න පුළුවන් ආශ්‍රව ධර්ම. ඒක හැබැයි ගොඩාක් දුරට තියෙන විසුණු වහන්සේලාට. දැන් බලන්න විසුණු වහන්සේලා පරිහරණය කරන තියෙන හතරක්. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පත. ඒකට දැන් මේ ඇත්ත වගේ නෙවෙයි. දැන් විසුණු වහන්සේලාට මේ චීවරයක් පරිභෝග කරනකොට මේකේ ප්‍රත්‍යක්ෂා නුවණින් විමසලා තමයි මේ චීවරේ පරිභෝග කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් කොච්චර සිල්වතෙක් වුණත් එයා දායකයන්ට ණයකාරයෙක් බවට පත් වෙනවා. දැන් මේ කොහොමද අපි ප්‍රත්‍යක්ෂා නුවණින් පාවිච්චි කරන්නේ? දැන් අපි මේ චීවරය අඳිනකොට පොරවනකොට හිතනවා අනේ මම මේ චීවරේ පරිභෝග කරන්නේ අවුගෙන් ඇස්යෙන් සුළඟින් වෙන පීඩාව ලක ගන්න, මැසි මදුරුවන්ගෙන් වෙන පීඩාව ලක ගන්න, ලැජ්ජ ඇතිකන් වසා ගන්න. මේ විදිහට නුවණින් විමසනවා මේක පාවිච්චි කරන්න හේතුව. එහෙම නුවණින් විමසලා තමයි අපි මේ චීවරය පරිභෝග කරන්නට ඕන. පින්න පාපේ පරිභෝග කරන නුවණින් විමසලා සේවනය කරනවා. මේවා මේ චීවරයක් නැතුව ජීවත් වෙන්න බෑන් පැවිද්දෙකුට. චීවරය කියන්නේ අත්‍යවශ්‍යයි. නමුත් එතනත් අපි කෙලෙස් වැඩෙන්නේ නැති විදිහට විසුණු වහන්සේගේ ස්වභාවය තමයි මේක නුවණින් මෙනෙහි කරලා මේක පරිභෝග කිරීම තුළින් එයා ආශ්‍රව ධර්මයන්ගෙන් ඈත් වෙනවා. ඊළඟට පින්ඳ පාතයත් එහෙමයි. පින්ඳ පාතේ නැත්නම් දානේ වළඳනවා. අනේ මගේ මේ මම මේ ආහාරය වළඳන්නේ. මගේ ඇඟ තර කරගන්නවත්, ලස්සන කරගන්නවත්, අලුතෙන් පුරව ගන්නවත් නැත්තම් මගේ පිණිසවත් ඒ ඒ දේවල් පිණිස නෙවෙයි මම මේවා පාවිච්චි කරන්නේ මාගේ මේ ජීවිත යාත්‍රාව මේක ගැටීම පිණිස මේ පංච උපාදානස්කන්ධයේ කූඩුව නවත්වාගෙනකම් පරිහරණය පහසු වීම පිණිස තමයි මම මේ ආහාරය වළඳන්නේ කියන නුවණින් වළඳන්නට ඕන. එහෙම නැත්නම් එයා නායකාරයෙක් බවට පත් වෙනවා. ඒ භික්ෂුව. ඊළඟට සේනාසනේ පාවිච්චි කරනකොටත් එහෙමයි. නුවණින්ම විමසනවා මේක අවශ්‍යතාවය. ගිලන්පස පාවිච්චි කරනකොටත් එහෙමයි. අනේ මම මේ ගිලන්පස බෙහෙත් ඒ පාවිච්චි කරන්නේ වෙන දෙයකට නෙවෙයි. මගේ මේ ජීවිතේ පවත්වා ගැනීම පිණිසයි. එතකොට පිළිතුරු දැන් සමහර වෙලාවට සිල් සමාදන් වෙච්ච දාට මේ ඇත්තන්ටත් පුළුවන් ඔක් කරන්න. මොකද නුවණින් සේවනය කරන්න පුළුවන් දැන් තමන්ගේ ඇඳුම. අනේ මම මේ සිල් ඇඳුම ඇඳලා ඉන්නේ. මේ අවුගෙන් ඇස්යෙන් පීඩාවල් වලක ගන්න වෙන දෙයකට නෙමෙයි වෙන අලංකාරයකට නෙමෙයි කැපී පේන්න නෙමෙයි. එහෙම හිතලා බලන්න එතකොට තමන් අඳින ඇඳුමෙන්වත් තමන්ට ආශ්‍රයයක් කෙලෙස් ධර්මයක් එකතු වෙන්නේ නැහැ. ඊළඟට දැන් එදාට ආහාර ලැබෙනවා. ඉතින් ආහාර ලැබෙනකොට අනේ මේ වගේ ගල් තියෙනවා, වැලි තියෙනවා. ඕන කියනකොට ලුණු නැහැ. ඒ වගේ දැන් සමහර වෙලාවට වැඩසටහනක් හොඳයිද කියලා හොත් අයියෝ හරි නෑ. මොකද මේ හරි නෑ කියන්නේ. ඔව් ආහාර හරි නෑ. ඉතින් ආහාර හරි නෑ දැන් මෙයාගෙන් අහන්නේ වැඩසටහන හොඳයිද කියලා. නමුත් පිළිතුරු දෙන්නේ මොකක්ද ඒක දැන් තියෙනන්න බලන්න. අයෝනිසෝ මනසිකාරයෙන් යමෙනී කරන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් මෙනී කරා නම් මේ කැම ටිකක් ගැන හිතනවද? නෑ. දැන් සමහර අයට නිකම් උත්තර දෙනවා එහෙම දැන් මම අපි හස්වහම උනා. සමහර කොහොමද එහි වැඩසටහන හොඳයිද මහත්යෝ කියලා හකොම. හොඳයි මේ කියලා කියන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ යා අයෝනිසෝමනසිකාරයෙන් තමයි මෙනෙහි කරලා තින්නේ කුගල් තිබුණා කියන, කුවැලි තිබුණා කියන. ඔයගේ ප්‍රශ්න සමහර බොහෝ දුරට පොදුවේ කතා කරනවා. ඒත් බලන්න අර යෝනිසෝමනසිකාරය තිබුණා නම් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපටත් පුළුවන් දැන් ඒ වගේ සිල් සමාදන් සදාසට ඇත්තට දැන් ජීවිතයට පුරු කරගන්න පුළුවන් නම් හොඳයි. ඇත්තටම දැන් ඇඳුමක් අඳිනකොට මේක අවශ්‍යතාවය අපි සලකලා අඳිනවා. ආහාරයක් ගන්නකොට මේක අවශ්‍යතාවය සලකලා ආහාර ගන්නවා. ඉතින් බලන්න කොච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්ද ඒකට ඔහොම වුණොත්. ඒ නිසා පින්නතුනි නුවණින් සේවනය කිරීම තුළින් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රව ධර්ම තියෙනවා. දැන් බලන්න මේවා ආශ්‍රව වැඩි නේවද? නෑ මේවා ආශ්‍රව සම්පූර්ණ නැති වෙලා යන ඒවා. දැන් බලන්න හොඳ අවබෝධයෙන් හිටියොත් ආශ්‍රව නැති වෙලා යනවා. සංවරයෙන් හිටියොත් කෙලෙස් ධර්ම නැති වෙලා යනවා. නුවණින් සේවනය කිරීම තුළින් ඒ කියන්නේ දැන් මේ විදිහේ සිව්පසය නුවණින් සේවනය කිරීම තුළින් ආශ්‍රව ධර්ම නැති වෙලා යනවා. ඊළඟට තවත් ආශ්‍රව ධර්ම වාගයක් තියෙනවා. ඒකට කියනවා පටිසේවනා අදිවාසනා පහතක්. අදිවාසනා කියලා කියන්නේ මේ ඉවසීමෙන්. මේක හරිය වැදගත් එකක්. ඉවසීම කියලා කියන්නේ. දැන් බලන්න කන්ති පරමන් තපෝති තික්කා කියලා අපි දන්නවනේ. උතුම්ම තපස, උතුම්ම සීලය තමයි ඉවසීම. ඒතර ඉවසීමෙමුත් ඇති කරන්න පුළුවන් ආශ්‍රව ධර්ම තියෙනවා. ඉවසීමෙන්. දැන් බලන්න අපිට ඔන්න හීතලක් එනවා. දැන් භාවනා කරන්න යනවා. ඔන්න හීතලක් එනවා. ඔන්න ඒක ඉවසනවා. අනේ මේක මං ඉවසන්ත ඕන. නැස්සෙක් නැත්නම් වහනවා. ඔන්න ඉවසනවා. මధుරෙක් කනවා. ඔන්න ඉවසනවා. අවුව වැටෙනවා. ඔන්න ඉවසනවා. ඒ ඉවසන්න බැරි කෙනාට පුළුවන් ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්න නැති කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඉවසීමෙන් නැති කරන ආශ්‍රවයන්ට කියනවා අතිවාසනා පහතක් ඉවසීමෙන් මේ ඉවසීම කියන එක පින්නතුනේ හරියම වැදගත් දෙයක්. මේ තුලින් අපිට විශාල ක්ලේශ ධර්මයන් ප්‍රමාණයක් නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේ වදාරනවා මේක ක්‍රමයකින් නෙවෙයි මේ ක්‍රම හතෙන් අපට පුළුවන් ක්ලේශ ධර්ම නැති කරන්න. එතකොට දැන් බලන්න දැන් සමහර වෙලාවට කෙනෙක් අපිට හොඳටම වයින්නවා. ඉතින් බයිනකොට මේ නිර්පරාදි බයිනවා කියලා හිතන්නකො. දැන් අපිත් ඒකට ප්‍රතික්‍රියා කරන්න ගියත් අපිත් බයින්න ගියත් මොකද වෙන්නේ? ක්ලේශ ධර්ම වර්ධනය වෙනවා. දැන් කෙනෙක් බයිනවා අපිට නිර්පරාදි. අපිත් දැනගෙන යනවා. ඔකට නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මාත් දෙකක් කියන්න ඕන කියලා හිතාගෙන ඕනේ යනවා. මොකද්ද වෙන්නේ? ඔව් ක්ලේශ ධර්ම වැඩි වෙනවා. දෝමනස් සිත් පහළ වෙනවා. දෝමනස් සිත් පහළ වෙනවා කියලා කියන්නේ පටිඝ සිත් පහළ වෙනවා. ඒ තුලින් අපට මහා අපරාධේ නිර්පරාද අකුසල් විපාක අකුසල පිළිඳ සිද්ධ වෙනවා. එනිසා හිම් බය නැකුට අනේ මේක ඉතින් බැනපු දෙයක්. එයා ඉවසනවා. ඉවසීම තුළින් බලන්න කොච්චර සැනසීමක් උදා වෙනවද කියලා. දැන් අපි ධර්මයේ රකින්න කියලා වුණත් කේන්ති අරගෙන ආ මෙන්න මේ ධර්මයට මේගොල්ලෝ නිග්‍රහ කරනවා. මේගොල්ලන්ට කන් හුදක් කරන්නේ නැහැ. මේගොල්ලෝ කියන්නේ එහෙම කියලා අපි කටයුතු කරොත් මොකද වෙන්නේ? ධර්මයක් රැකෙනවද? ධර්මයක් රැකෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳට මෙතර ගන්නට ඕන මේ කියන ඒවා දැන් අර සත්තු සර්පයන්ගෙන් නැත්තම් තව නොඑක් පුජ්‍යලයන්ගෙන් තව නොඑක් මේ අවස්ථාවලදී අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඒක මේ කන් දෙපා එක නිකන් බොහොම පහත් ක්‍රියාවක්. මගේ සත්‍යයට ඒක මදි. මම කෑ ගහන්න ඕන. එහෙම කියලා හිතන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් ඉවසන්න. අද දේශනාවේ සඳහන් වෙනවානේ කන්ති බලම් බලානිකන්. ඉවසීම කියලා කියන්නේ මහා බලෑණියක් වගේ. කන්ති හිවන විජ්ජති ඉවසීමට වැඩි තරම් අන් යහපතක් නැහැ. බලන්න බලන්න බුද්ධ දේශනාව කොච්චර හොඳට ප්‍රායෝගිකයිද. උන්වහන්සේ වදාारण මේ ලෝකයේ තියෙන උතුම්ම උතුම් බලයණිය තමයි මොකද්ද? ඉවසීම. දැන් බලන්න ඇමරිකාවේ පෙන්ටගනේටත් දෙනුවනේ නේද? ලොකුම ලොකු බලයණියක් හැටියට තමයි ලෝකයේ පිළිගත්තේ. නමුත් මොකද වුනේ? එතෙන්ටත් සතර ප්‍රහාර එල්ල වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාारणවක් කන්ති බලම් බලානිකන් ඉවසීම තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම බලෑනිය. ඒකට අපිට අපේ මේ ජීවිතේ නොයේ ප්‍රශ්න වෙලා තියෙනවා නම් මේ හැම දෙයක්ම වෙලා තියෙන ඉවසීම නැතිකම නිසා. ඒ නිසා පින්නතුල්ලා හොඳට හිතට ගන්නට ඕන ඉවසීමෙන් නැති කරන්නට පුළුවන් ක්ලේශ ධර්ම තියෙනවා. අපි ඒකට හුරු වෙන්නට ඕන. ඉවසීම අත්‍යවශ්‍ය දෙයක්. ඊළඟට තථාගතයන් වහන්සේ වදාරනවා පටිසේවනා පහතක්. ඒ කියන්නේ දුරු කිරීමෙන් නැති කරන්න පුළුවන් ක්ලේශ ධර්ම තියෙනවා. දුරු කිරීමෙන්. දුරු කිරීමෙන් නැති කරන්න පුළුවන් ක්ලේශ ධර්ම කියලා කියන්නේ දැන් අපිට හිමීට ඒ වගේ අවස්ථාවල අයින් වෙලා යන්න පුළුවන්. දැන් බලන්න දැන් අපි හිතමු දැන් ඒ කාලේ නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔන්න දැන් පාරේ වඩිනවා. පාරේ වඩින්න ඒ කාලේ යාන වාහන තිබුණේ නැහැ. ඉතින් කවුරු හරි කියනවා අනේ මේ කැලෙන් යන්න එපා මේක භයානක හස්තියෙක් ඉන්නවා. ඒ අය ඒ ඒ ඇතා මිනිස්සු මරනවා. ඉතින් මෙයා හිතනවා මේ වික්ෂුව හරි කවුරු හරි කරන්නේ නැහැ මගේ සීලයක් කියලා මම යනවා. ඒක හොඳ නුවණින් කල්පනා කළා යෑමක්ද? නෑ ඒක නුවණින් කල්පනා කළා යෑමක් නෙවෙයි. දැන් තමන්ට ඒ පාරේ යෑමෙන් ඒ ඒ අතා තමන්ට කරදරයක් කරන තමන් ඒ මාර්ගේ මඟ හැරලා යන්න ඕන. ඒ වගේම දැන් එතකොට ඒ වගේ දුරු කිරීමෙන් අපිට පුළුවන් නැති කරන්න පුළුවන් ක්ලේශ ධර්ම තියෙනවා. ඊළඟට දැන් අපිට කාල වේලාව අපි හිතුවට වඩා ඉක්ම යනවා. නමුත් අපි ඊටාම කෙටියෙන් ඉතුරු කාරණා ටික විස්තර කරන්න. ඒතර දැන් ඒ වගේ මග හැරීමේ දුරු කිරීමේ නැති කරන්න ඕන කෙලෙස් ධර්ම තියෙනවා. දැන් සර්පෙක් ඉන්නවා නම් සතෙක් සර්පෙක් ඉන්නවා නම් අපි මේ මාර්ගය ඔස්සේ මගේ සීලයක් තියෙනවා. මා මට එහෙම සකාට මාව දෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. මගේ සීල බලයෙන් නැති වෙන්න ඕන. එහෙම හිතනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරයක්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ අයින් වෙලා අපේ ගමන අපි යන්න ඕනේ. ඒ තුලින් මොකද වෙන්නේ? අර ආස්ත්‍රව නැති වෙලා යනවා. ඊළඟට විනෝදනා පහතබ්බා. ඒ කියන්නේ පින්නතුන විනෝදනා පහතබ්බා කියලා කියන්නේ තනිකර මේක සතිපට්ඨානයි. සතිපට්ඨානය කියලා කියන්නේ දැන් බලන්න අපිට පුළුවන් මෙන්න මෙහෙම හිතන්න. දැන් මේක අභ්‍යන්තරික දෙයක්. ඒ කියන්නේ දැන් අපි ඊළඟට කය ගැන සිහියෙන් ඉන්නවා. ඊළඟට මොනවද කය ගැන සිහියෙන් ඉන්නේ? වේදනා විඳින් ගැන සිහියෙන් ඉන්නවා. ඊළඟට මේ සිත ගැන සිහියෙන් ඉන්නවා. මනස ගැන හොඳට සිහියෙන් ඉන්නවා. ඊළඟට මේ ධර්ම කියන්නේ නීවරණ ධර්ම, පංච උපාදානස්කන්ධ, ආයතන මෙන්න මේවා පිළිබඳව සිහියෙන් ඉන්නවා. මොකටද? මේ ආස්ව මේ ආස්ව ධර්ම නැතිකරන්ද ඒ ඒ කියන්නේ දුරු කිරීමෙන්. ඒක නුවණින් විමසලා තමයි කරන්නේ. ඒක තනි කරම සතර සතිපට්ඨානෙන් කරන ක්‍රියාවලියක්. දැන් බලන්න සමහර වෙලාවට මේක තිබුණ නැතුණා නැතුණොත් අපි අපරාධ අගාධයට වැටෙනවා. දැන් සමහර වෙලාවට අයෝනිසෝ මනසිකාරයේ දිනු වුණොත් ඒ කියන්නේ සතිය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. දැන් බලන්න දැන් සමහර කාලවල ඒ කාලේ දැන් වික්ෂුන් වහන්සේ නම හිටිය පුංචි හාමුදුරු කෙනෙක් තමන්ගේ ගුරුවරයාට ගෙනත් දුන්නා පුංචි පිරිකරක්. පිරිකරක් ගෙනත් දුන්නාම ගුරුවරයාගේ තියෙන අල්පේක්ෂතාවය නිසා මේක බාරගත්තේ නැහැ. බාරගත්තේ නැති වුණාම මොකද උනේ? ඉතින් මේ පුංචි හාමුදුරන්ට හිත සවුත් වුණා. හිත සවුත් වුණා. හැබැයි ලොකු හාමුදුරන්ට පවංගග හිටියේ. මෙයා මොකද කළේ? අර පවංගග ඉන්නකොට දැන් මෙයා කල්පනා කළා මේ ඉන්නේ හරියන්නේ නැහැ. මම සිවුරු ඇරලා යන්න ඕන. සිවුරු ඇරලා ගිහිල්ලා මොකද කරන්නේ? සිවුරු ඇරලා ගිහිල්ලා මං කුඹුරු කෑල්ලක් ගන්නවා. කුඹුරක් අරගෙන වත් හරකෙක් ගන්නවා. ඉතින් හරකෙක් අරගෙන මං කිරිහෙම දෝගෙන ඊළඟට මේ කුඹුරත් සකස් කරලා මං කරත්තෙකුත් ගන්නවා. මේ කරත්තිකුත් කරා මං කසාද බඳිනවා. දැන් මෙයා අර ලොකු හාමුදුරන්ට පවන් ගහන ගමන් මේ අයෝනිසෝ මනසිකාරේ මෙනෙහි කරන එතන කිසිම සතර සතිපට්ඨානයක් නැහැ. දැන් මෙයා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන ඔන්න කොහොම හරි දැන් දැන් මෙයාට බබෙක් මෙයාගේ බිරිඳට බබෙක් හම්බෙලා දැන් මෙයා මේ දැන් හිතනවා මගේ මගේ දරුවත් අරගෙන මම එනවා ලොකු ස්වාමීන් වහන්සේ බලන්න. අනේ එනකොට කොහොම හරි කරත්තේ බිරිඳ ගැටින් අත්කරක් දක් වෙලා මේ දරුවා බිමට වැටෙනවා. බිමට වැටෙනකොට මොකද වෙන්නේ? බිමට වැටෙනකොට මම මේ බිරිඳට ගහනවා. කියලා මෙයා වටාත්මින් කාටද ගැහුවේ? ලොකු හාමුදුරන්ට ගැහුවා. ලොකු හාමුදුරුවෝ හා හාමිනේට ගහන්න බැරි එකද මට ගැහුවේ කියලා උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. බලන්න අර හිත අයෝනිසෝ මනසිකාරයෙන් මෙහෙවකම වෙනදී අපිට වගේ දේවල් වෙලා නැද්ද? වෙන අයට ඕන තරම්. ඒ අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරා. ඉතින් පොඩි හාමුදුරුවෝ දුවලා යන්න හැදුවා. ඒ වෙලාවේ ලොකු හාමුදුරුවෝ දෙක අල්ලගත්තා. යන්න එපා කියලා. ඕක තමයි නුවණින් නොමගින් මෙනෙහි කිරීම තුළින් ආශ්‍රව ධර්ම වැඩෙනවා. දැන් සතිපට්ඨානෙ හිටියා නම් ඒක තේදී සිද්ධ වෙනවද? නෑ. ඒ නිසා නුවණින් මෙනෙහි කළා නම් ඒක වෙන්නේ නෑ කියලා. ඒ අසාර්ථයේ පොඩි ස්වාමීන් වහන්සේ කියලා ආදිලා උන්වහන්සේ මේ සුමගම යෙදෙව්වයි ආයක හාමුදුරුවෝ. ඒකට බලන්න මෙතනදී අර තියෙන සතිපට්ඨානෙ. ඒ නුවණින් එයා තමන්ගේ කය පිළිබඳව. ඒ වගේම තමන්ගේ සිතුවිලි පිළිබඳව. තමන් මේ පහළ වෙන ධර්ම නැත්නම් නීවර ධර්ම පිළිබඳව නුවණින් හිටියානම් එයාට ඒ දේ වෙනවද? ඒ දේ වෙන්නේ නැහැ. ඒ නිසා දුරු කිරීමෙන් නුවණින් දුරු කිරීම කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරලා දුරු කිරීම තුළින් නැති කරන්න පුළුවන් ක්ලේශ ධර්මයක් තියෙනවා. ඒකට කියනවා විනෝදනා පහතබ්බා කියලා. ඊළඟට පින්නතුනේ භාවනා. භාවනාවෙන් නැති කරන්න පුළුවන් ක්ලේශ ධර්ම තියෙන ආශ්‍රව ධර්ම තියෙනවා. භාවනාවෙන් නැති කරන ආශ්‍රව ධර්ම තමයි දැන් එතනදී පැහැදිලිවම දේශනාවේ සඳහන් වෙන්නේ සතිය. සතිය තුළින් මොකද දැන් බොද්ධංග ධර්ම අපි දන්නවනේ හතක් තියෙන සති සම්බොද්ධංගය, ධම්මවිදේ සම්බොද්ධංගය ආදී බොද්ධංග ධර්ම හතක් තියෙනවා. ඒතර දැන් බලන්න දැන් එයා සතියෙන් නුවණින් ඉන්නකොට එයා බොහොම කය පිළිබඳව නුවණින් ඉන්නවා. මේ අර කියපු සතර සතිපට්ඨානයේ පිළිබඳවම සතියෙන් ඉන්නවා. සතියෙන් ඉන්නකොට මොකද වෙන්නේ? බොද්ධංග ධර්ම දිනු වෙනවා. ඊළඟට සතිය හොඳටම උපරිම වශයෙන් දිනු වෙනකොට ධම්ම විජය කියන සම්බොජ්ජංගයට කියන ධම්ම විජය විජය කියලා කියන්නේ විමසනවා. ධර්මයේ විමසන උතුම් tattweට පත් වෙනවා. මෙයා ධර්මයේ විමසගෙන විමසන කරන මොකද වෙන්නේ? වීරිය කියන එක ඇති වෙනවා. අනේ මම කොහොම හරි ප්‍රතිපත්ති පුරන්නට ඕන. ඒ කියන්නේ අකුසල ධර්මයන් නැති කරගන්න, කුසල ධර්මයන් දියුණු කරගන්න. මේ විදිහට මෙයාට උපරිම වීර්යයක් ඇති වෙනවා. ඉතින් වීර්ය දියුණු කරගෙන යනකොට පුදුම සතුටක් ඇති වෙනවා. අනේ මම මේ අකුසල ධර්ම හඳුනගත්තා, කුසල ධර්ම හඳුනගත්තා. දැන් මම කුසල් වඩනවා, අකුසල් නැති කරනවා කියලා මෙයාට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය තුලින් මෙයාට මොකද වෙන්නේ සමාධියට ඒක හේතුවක් වෙනවා දැන් බලන්න කය සැහැල්ලු වෙනකොට වචනේ සැහැල්ලු වෙනකොට හිත සමාධිමත් වෙනවා ඒ සමාධිමත් වෙනකොට මොකද වෙන්නේ? සමාධිය වැඩෙනවා. ඒ සමාධිය තුළ ඊට පස්සේ සමාධිය හොඳට දියුණු කරගෙන යනකොට එයාගේ උපේක්ෂා සම්බුද්ධංගය දියුණු වෙනවා. උපේක්ෂාවය කියලා කියන්නේ පින්නතුනේ මේ සාමාන්‍යයෙන් දැන් අපි විඳින දේවල් තුන සැප කියනවා දුක් කියනවා උපේක්ෂා කියනවා. මෙතන කියන්නේ ඒ උපේක්ෂාව නෙවෙයි. දැන් සමහර වෙලාවට මේත් හිතන්න පුළුවන් ආහෙනම් අපි දිනු කරන්නට ඕන මේ උපේක්ෂාව කියන මේ උතුම් ධර්මතාවය. ඒක නෙවෙයි මෙතන කියන්නේ මේ පංච උපාදානස්කන්ධය. නැත්නම් මේ කියන මේ ඒ සමාධියෙන් ඇති කරගන්න දේවල් විශේෂයෙන් පංච උපාදාන ස්කන්ධය අර ආයතන ටික ධාතු මෙන්න මේවා නුවණින් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තුළින් අපිට යම්කිසි අවබෝධයක් වෙනවා අන්න ඒ අවබෝධයටයි අපි උපේක්ෂාවය කියලා කියන්නේ ඒ වගේ ඒ අනිත්‍ය ස්වභාවය දැකලා එයා දුකක් ඇති කරගන්නෙත් නෑ සැපක් ඇති කරගන්නෙත් නෑ මධ්‍යස්ත වෙනවා අන්න ඒ අවබෝධයට තමයි මෙතන අපි උපේක්ෂාවය කියලා කියන්නේ. ඒක උපේක්ෂා සම්බොධ්ජංගය කියලා කියන්නේ සමහර අය ගොඩාක් විදිහට වරද්ද ගන්නවා. ආ එහෙනම් අපි සැප විඳිනවා, දුක් විඳිනවා. මේ මධ්‍යස්ථ විඳින එක තමයි උපේක්ෂා වේදනාව කියලා හිතුවොත් ඒක සම්පූර්ණ වැරදි අදහසක්. මොකද අපි විඳපු සැප වේදනාවක් අනිත්‍ය වෙලා තියෙනවා, දුක් වේදනාවක් අනිත්‍ය වෙලා තියෙනවා, විඳින උපේක්ෂා වේදනාවක් අනිත්‍ය වෙලා තියෙනවා. නමුත් මෙතන කියන්නේ ඒකට නෙවෙයි අර අනිත්‍ය වශයෙන් දකින්න දෙය කෙරේ ඒ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වෙලා යන හැටි ආහට පේනවා ඒ තුලින් එයා උපේක්ෂාවක් ඇති කරගන්නවා අන්නේ අවබෝධාත්මක මධ්‍යස්ථ භාවයට තමයි මෙතන උපේක්ෂා සම්බුද්ධංගය කියලා කියන්නේ ඒ නිසා දැන් පින්නතුනේ මේ කෙලෙස් කෙලෙස් ධර්මයන් ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කරන ආකාරය පදාල උතුම් දේශනාවක් මේකට කියන සබ්බාසව සූත්‍රය. එතකොට සියලුම ආශ්‍රව ධර්මයන් නැති කරන ක්‍රම වේද හතක් අපි කියලා දුන්න මොනවද? අවබෝධයෙන් නැති කරන ආශ්‍රව ධර්ම, සංවරයෙන් නැති කරනවා, ඊළඟට නුවණින් සේවනයේ කිරීම තුළින් නැති කරන කෙලෙස් ධර්ම තියෙනවා. ඊළඟට ඉවසීමෙන් නැති කරන කෙලෙස් ධර්ම තියෙනවා. ඊළඟට මොනවද? ඊළඟට දුරු කිරීම මගහැරීමෙන් නැති කරන කෙලෙස් ධර්ම තියෙනවා. ඊළඟට නුවණින් කල්පනා කරලා දුරු කිරීම විනෝදනා පහතබ්බා. ඊළඟට කියන භාවනාවෙන් නැති කරන ආශ්‍රව ධර්ම තියෙනවා. ඒක මෙන්න මේවා පින්නතු මේ සූත්‍ර ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකේ සඳහන් වෙන්නේ. මේක ඕන තරම් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් කාල වේලාවේ හැටියටයි අපි දැන් මේ තාම් කෙටියෙන් පැහැදිලි කළේ. ඒ නිසා මේ සූත්‍රය හොඳට කියවලා අර්ථ හදාගෙන තමන්ගේ ජීවිත බොහොම හොඳට සාර්ථක කරගන්න, ඒ වගේම තා ඉක්මනින් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න පුළුවන් අපි මෙවැනි සූත්‍ර දේශනා අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගත්තොත් එනිසා ආද මේ පින්කම සිද්ධ කරන මේ පින්වත් සෑම දිනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම ඒකාන්තයෙන් මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඉතින් විශේෂයෙන්ම මතුගම සුවදෝවියනේ පදිංචි දීපානි සංගීතාරච්චි මෑණියන් ධර්මදාස පණ්ඩිතාරච්චි පියාණන් සහ දූදරු පිරිස විසින් තමයි අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්නතුන්ලාගේ විශේෂ ප්‍රාර්ථනාවන් තමයි ඒ සියලුම දෙනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියන තුමා ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති